ලෝකේ තියෙන ස්වභාවික ඇත්ත අපි ඉස්තෙන් කියලා තියෙනවා. මොකක්ද? ජීවක් අයිති නැහැ. අ හරි හරි අවසර දීනවා. ඒකත් ඒ අයිතිවාසිකමේ හැටියට පමණයි. එතකොට ඒ කිසිවක් අයිති නැති කමත් පරිහරණයට පමණක් සීමා වීම කියන එක තමන්ගේ හිතෙන් පිළිගන්නකොට අර බැඳීමේ කියන එක තමන්ගේ හිතෙන් ඒ ඒ කුජලයන් වස්තු පිළිබඳව බැඳීම කියන ස්වરૂපය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාසය. එතකොට මේ අහවලා කියලා දන්නවා මිස ඉන් එහාය ගැන හිතන්නේ නැති තත්ත්වෙදී ඔය මේ සම්මා දිට්ඨි කියන එකේ තියෙන ඒක ඒක ශක්තිමත් කිරීමට බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා මේකක් නිත්‍ය නැති බව හිතන්න අනිත්‍ය දුක්ඛ ඉතින් ඒ අනිත්‍ය දුක්ඛ නාත්ම ඒ ආකාරයෙන් නොසිතුවත් මට කිසිවක් ලෝකේ අයිති නෑ මං ගෙනහපු දෙයක් නැහැ මං ඇවිල්ලා මේ ලෝකයේ තියෙන දේවල් මට පුළුවන් හැටියට ළඟා කරගෙන මම පාවිච්චි කරනවා කවදා හෝ මම දාලා යනවා ඒක නිසා ඒ ඒ අවස්ථාවේ ඒ ඒ වස්තුවක් එක්ක චිත්ත පීඩාවට පත් නොවන ආකාරය හැසිරීම පමණක් සිටීම පමණක් කතා කිරීම පමණක් මාවක බලා ගන්න ඕනේ ඔච්චරයි මට අයිති ලෝකේ කියලා යම් හිතනවා නම් සම්මාදිට්ඨිය කියනවා එතකොට ඒක ASCII තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම කියන පදයට අයිති හැදය සකස් වීම ඒ සිතේ බව අන්න ඒක නිසා ඒ සම්මා දිට්ඨිය ගැන මට දවස් දෙකක් කියන්න ඒ වේදල්ල සූත්‍රයේ කරුණු ඉදිරිපත් කළා ඒක දැන් අවසන්යි දැන් වෙන ප්‍රශ්නයක්. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක් අපි අපේ සම්මාදිට්ඨිය හරියාමට උපකාර වෙන ප්‍රධාන පෙළේ කරුණක් තමයි මේ අදහන්නේ කතිපනාවස භවති කියන. කතිපනාවස භවති. ඒ ආන්දරහාතදී උදාහරණයක් ස්වාමීනි මේ ජීවිතය ක්‍රියාත්මක ක්‍රියා ක්‍රියා තියෙන ප්‍රධාන ක්‍රියා සිද්ධීන් ක්‍රියා නෙමෙයි වල සිද්ධීන් තමයි අපි ඒක වචනේ පාවිච්චි කරන්නේ සිද්ධීන් කියලා තියෙනවා ඒකට කියනවා සිද්ධීන් තුනයි මේක ජීවිතේම තියෙන ඒ පිට මුකුත්ම සිද්ධියක් මේ ජීවිතේ නෑ ඒ මොනවාද කාම රූපයි අපි ගමු ඒකේ දැන් නවීන වර්තමාන අපි පිළිගන්න තේරුම් ගන්න තියෙන හැටි කාම බව රූප බව අරූප බව අන්නෝයි ඒක අවර්තමානයේ කතා වෙන්නේ ඒකේ අර්ථය දෙන්න ඔන්න ඔය විදිහට වචනේ ගොනු කරගෙන කාම බව රූප බව අරූප බව කියන එකට අර්ථය දීලා තියෙන්නේ කාමය ලෝක 11ක් තියෙනවා. ඒ උත්පත්ති කරන සිත කාම. කාම බව. ධර්ම ලෝක වල උත්පත්ති කරන එක රූප රූප බව. ඔන්න එතනින් අවසන්. ඒක සාමාන්‍යයෙන් එක්තරා කොටසක් ඒකේ ඇතුළත් වෙලා තියෙන අර්ථය නමුත් ඒක තේරෙන්නේ තේරුම් අරන් අපිට පරිහරණය කරලා සිතන්න දෙයක් නෑ. ඒකයි පාඩු. ඒත් දැන් මේ කාම භව කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත මිශ්‍ර වූ සිද්ධිය. කැමැත්ත මිශ්‍ර වූ සිද්ධිය. ඒක කියනවා කාම භව. ඒක කැමැත්ත මිශ්‍ර වූ කිව්වහම ඔය කැමැත්තට අයිති ඔය කැමැත්ත ප්‍රධාන වෙලා ක්‍රියා කරන සිටිවිලි කොටස් 11කට බෙදනවා සතර ආපාය මිනිස්සෝක දිව්‍ය ලෝක හය. මේ මොකද දෙති මොකද දෙති? සතර ආපාය කියන්නේ කාම භව කියන ඔය සිටිවිලි වලට කැමැත්තක් ආසෙලයි. මනුෂ්‍ය ලෝකෙ සුදින්නේ මේ සිතිවිල්ලට කැමැත්ත එක්ක ආසයි. ප්‍රශ්න දිවිනෝ ඒ ඒ සිතිවිල්ලට කැමැත්ත එක්ක ආසයි. ඒකට දුක් විඳින පැත්ත, සැප විඳින පැත්ත කැමැත්ත පදනම් කරගෙන පවතින බව තමයි මේ කාම බව කියන වචනේ කිව්වේ. එතකොට දැන් අපි කැමැත්ත පදනම් කරගෙන සපතිරිසම් පෙරේත අසුද නීරයි කියලා සතර බයක් තියෙනවා. අපි කිසි කෙනෙක් සතුටු නැහැ ඔය ඔය ඔය අයිතිවාසිකම ලබන්නේ. මොනවා කැමැත්තක් නැහැ. නමුත් අපි තමයි මෙහෙට උපදින්නේ. අකමැත්තෙන් කරබදක් නෙවෙයි. කැමැත්තෙන් කරබදක් කියේ. අකමැත්තෙන් කිසිවක් කරන්න බෑ. කැමැත්තෙන් තමයි කියලා තියෙන්නේ. මේ කැමැත්තේ කියන්නේ මොකටද? අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න. මේ කැමැත්ත කියන්නේ අපි චිතරයක් හැටියටයි අපිට තේරෙන්නේ. නමුත් ඊට වඩා ටිකක් අපි බලන් කරන හිතන්න ඕනේ. දැන් වෙනවා කියන්නේ. මේ කැමැත්ත කියන්නේ මොකක්ද? ඔන්න බලන්න මේකට සාක්ෂියක් අරගෙන. දැන් සතෙක් මරන්න යම් කිසි කෙනෙකුට දෙනවා. ඒ දුන්නාම කුණ්‍ය කන්නාරින් දකපම්ම වැඩි කළා දාන්නම් කියන විදිහකුත් තියෙනවා. ඒ එයාට අවදී දුන්නාම එකතාවක් නේ කුදෙන පාගලා යන්නේ සතා වන්නේපත් කරන ඒ වෙලාවේ එයා කරන්නේ කැමති. අමනා පෙන්නවතුන් ගන්නෑ. තවත් කෙනෙක් කියනවන්න අර සතන. අනේ මේ පින්සිත සම්සිගේ කකුල් දෙක අල්ලලා වඳින්න. ඔය නිවැරදිමට කියන්නේ මට කරන්න බෑ. ඒක මට මොනවද කියන්නේ ඒක පුරුංකාරකම එන්නේ නැහැම ඇඟ පන්න තියෙනවල කරනවා. ඒක නිසා මේ කරුණාකර මාව ඔගෙන් මුදවන්න මම යන්න. ඉතින් මෙහෙම ගන්න. මේ දෙකේ මේ දෙක සිද්ධ වෙන්නේ කොහොමද? උන්නෝතනාවේ කැමැත්ත කියන එක කාමය කියන එක බලපාන හැටි ඇවිස්සෙන්නේ කොහොමද අපේ ජීවිතය ඇතුලේ ජීවිතය ඇතුලේ සකස්වලා තියෙන කාම ශක්තියට කාන්දම් අපි කියන කාන්දමේ තියෙන්නේ වැඩිම රත් වෙන වැඩිම රත් කරන ක්‍රියාවට ගමන දැන් කාන්දමේ තියෙනවා එක එක ඒ කාන්දම නැගිටන්න ඒ රත්තිමවත්යයි අංශකේතන උෂ්ණ නර්ගපම තමයි ඒ කාන්දමය. සමහර කාන්දම් දිනවා ඉතාම ලෝකේ අදු අංශකයෙන් වැඩ සමහර කාන්දම් දිනවා ඒක වැඩ කරන්න එක්තරා ලොකු මේ අංශකයක් උෂ්ණ නැත්නම් ගන්න. ඒක කාන්දමේ හැටි. ඒක පහළ වෙන අර උෂ්ණත්වයෙන් හැදෙන කාන්දරේ හැටි. ඒක ඉතින් අමුත්තරනේ ඒක ලෝකේ සියල්ල සකස් කරන්නේ උඹේ. ඒකට මේ ජීවිතය තුළට සත්‍ය ජීවිතය ගත්තම මිනිස් ජීවිතය ගත්තත් මිනිහකම ජීවිතය ඇතුලේ ඒ කියන උසස් අංශකීකින් අවදි කරවන කාන්දම තියෙන පුජ්‍යලියෝ. කාන්දම තියෙන පුජ්‍යලියෝ. ඒ ඒක නෙවෙයික වැඩි ප්‍රමාණය ප්‍රමාණය වැඩි න්යාගේ ශරීරයේ තියෙනවා නම් ශරීරයේ තියෙනවා නම් එයාගේ සතුට කියන සතුටේ කිව්වේ මොකද්ද මේ අපි යන්නේ මේ සතුටේ කියන්නේ මොකක්ද මේ සතුටේ කියන්නේ ශරීරයේ අර සියලු අණු එකපාරට වැඩියෙන් නැගිටින්නේ මොකද්ද? වැඩියෙන් නැගී සිටියේ මොන වේගයක්ද? ඒ වෙලාවේ ආගේ ජීවය මේ නිකන් අවදි වෙලා ක්‍රියාත්මක වෙනවා ඒ වෙලාවට ඒ ජීව ධාතු. එතකොට ඒක නිකන් උද්‍යෝගයක්. ඒ උද්‍යෝගය ඇති කරන්නේ ශරීරය ඇතුලේ අර වර්ගයේ පරමාණු හුදුර අර කුෂ්ණේ දීලා එයාගේ කාන්දර වැඩ කරනවා. ඒ කාන්දර වැඩ කරන වෙලාවට උද්‍යෝගයක් තියෙනවා. ඒ උද්‍යෝගය තමයි මේ සතුට කියන්නේ. තේරෙන්නේ? සතුට කියන්නේ. එතකොට එක එක පුච්චලයාගේ සතුට එක එක විදිහට වෙනස් වෙන්නේ උන්වල නීතිය යටතේ. එක එක අයගේ ශරීරයේ පවතින කාන්ද නැත්තම් කාම දහසේ ශක්ති ප්‍රමාණ විවිධයි. ඒ විවිධ ශක්ති ප්‍රමාණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන තේජෝ ධාතු ප්‍රමාණය ඊටම වෙන ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයට නැත්නම් අන්න ප්‍රබෝධයක් තියෙනවා ඒ ප්‍රබෝධ ඉතින් මුදුන් කරන්න ඒ උද්‍යෝගය තියෙනවා තමයි. ඒක විදිහක් සදා නැරේ මොකද? එයා ගාව තියෙනවා අර ධාතියේ පරමාණු වැඩි. එයාට ඒක කරන්න උද්‍යෝගයක් යනවා. ඒ උද්‍යෝගය මොකක්ද? මාය සත්‍යය මොන ශබ්දය දුරු ශබ්දය ආදී ඔය ශබ්ද පවතින ක්‍රියා ඒව එනකොට අර උසක්ය තදින් නැගිලා අර මේ නැගිටවල ගන්න. ඒ නැගිටවල ගත්තාම එයාට පුළුවන් ඒ කියන වර්ගයේ මොන ඒකට අයිති වර්ගයේ මොන වැඩක් කරන්න. තේරුණා? ඒ මොන වැඩක් කරන්න. එතකොට අර එකම නියකන්නේ මට නම් බෑ. ඔය සතා ඔය විදිහට ඔය වැඩ කරන්නේ මා සතා කොහෙන්ද ගෑ කියලා මෙන්න මගේ ඇයි මගේ එයාගේ කාණ්ඩම අර ජනතා සුළු කාරණයකදී එයාට අර එයාගේ සෞන්ද කාණ්ඩම ප්‍රබෝධයේ තියෙනවා නමුත් අර ක්‍රියා එක්ක ක්‍රියාවේ ආකර්ෂණය වෙන කාණ්ඩම එයා ළඟ නැහැ ඒකම සත්‍ය ඒක හන්දන් සත්‍ය ඥානද නැහැ ඒක නිසා ඒ වැඩේ හිත එක්කාසේ නැහැ අයියෝ මොනවද වැඩ කරන්න පුළුවන් ද කිය කිය එයා ඇති යනවා නමුත් අහසක්ති තියෙන එකට ඇදෙන්නේ අර බිහිසුදු සිද්ධියෙන් එක්කමයි දැන් මම දන්නවා සමහරු එක්කෙනෙක් ආයක කිව්වා ඒ විදිහ දැන් පොන්න පුළුවන් උණු උණුවේ සුරණ වතුර ධර්ම සේවතකට ඒකවල උස්නේ මදි නිසා අවුනේ මිනිස් ටිකක් කොලේ අතුල්ලාගෙන තමයි තේරෙන්නේ. ඒ මොකද අර උද්‍යෝගයේ ගන්න අච්චර කාෂ්ඨකත්වයක් එයාට ඕන. නැත්තම් ජීවිව කියලා මතකත් නැහැ. අර උද්‍යෝගයේ නෙමෙයි අපි සතුටුයි. අර තේවලින් ලැබෙන උද්‍යෝගය. ඒ උද්‍යෝගය සතුටේ කියන එකත් ඒක එක්ක ආකර්ෂණය වෙනවා. ඒකෙත් ආකර්ෂණය වෙනවා නම් නිදැල්ලේ ඒකට කියනවා මේ සතුට කියලා. ඔය සතුටේ කියන කතන්දරේ ඕම එකක්. එතකොට අර මනුස්සය සතුට වෙනවා. කතාමරන බැරි මිනිහ සතුට වෙන එක පැත්තක් මොනවා. අනේ මේ මල් ටික ගිහිල්ලා හවල් දෙන්න ගිහිල්ලා දෙන්න. අනේ මං ගෙනියන්න කියලා උඩුට ගන්නයි කියන්නේ. ඒක යාද සතුටේ. කාට හරි මොකක් හරි උදව්වක් කරන්නේ හරි පුදුම සතුටක් ඒ මොකද ඒවට විතරයි යාගේ අංශක ගාන ප්‍රබෝධනත් කොහොම නැගී හිටින්නේ ඒකට එතකොට චිත්ත ධෛර්යයක් වෙන ඒ චිත්ත ධෛර්යයෙන් අර වැඩේ කරනවා අර මිනිහට මල් ටිකක් ගෙන අල්ල විසුවර මවන මල් කන්න අර කාර්යයක් කියලා විශ්කර එතකොට යාට ඒක ආකර්ෂණය වෙන්න ඊට වඩා බරයක් වැඩක් ඕනේ දැන් සෞදන් ජේමිස්ට අපි කන බක්ති ගානක් දුන්න දරිස් ගානක් දැක්ක කාල මොකක්ද ඒ මිනිහට වලත් හේකද අන්න මේ වගේ තමයි අර පාපකාරී ශක්තිය දින පුජ්‍යලයට ලොකු වැඩවල දුන්නට ගන්න බෑ හොරෙන් ගන්න ඕනේ කොහොමද ලොකු වැඩක් බහු පරිසරව කරන වැඩක් ජීවිතේ ගහන්නේ කයි මාරන්න එච්චරට මරණකම් මිනිහට සංසිල්ලන්න. මොකද අර අර දරුණු නෙව්ව යදී හිටින්නේ අර ක්‍රියාවල් වලින්. ඒක වැඩ කොටක් තියෙනවා. අනේ මා ටිකක් කුස්සන්ගේ වැඩක් නෑ. මේ මත් දෙකම ගස් තියෙනවා වැඩ. ඒක හරියට තියෙනවා. ජීව ප්‍රමාණ වැඩි නෑ සතුට. ඔන්න කාම භවයේ දුකති වලට යන්න තියෙන අයිතිවාසිකම වැඩ කරන්නේ ඕකට ඌකට කියනවා කැමැත්ත. එන්න කැමැත්ත අපට ඕන ඇති එකක් නෙවෙයි. ඇතුලේ තියෙන ශක්තිය විකින් මේ ඇදෙන මානසික ප්‍රබෝධයක ඒකෙන් ලැබෙන වින්දනයට කියනවා කැමැති. කැමැති කියන්නේ ඡන්දය. ඡන්දය කියන්නේ ඒකට එකඟ වීම. ඊළඟට පිළිදෙඩ ඔය තිසන පායි අවශ්‍යයි. මේ ආදී කියන සෑම තැනකටම යන වැඩ ඒක කැමැත්තෙන් කරනවා අකමැත්ත එකක් කැල්ලන්නේ අකමැත්ත එකක් කැල්ලන්නේ කරන්නේ අර කයිකාරයක් උන්න අපි දෙනින් ඒක අපි නවත්ත ඊට රූප භව කියලා කතා එතකොට තව එකක් තියෙනවා මේ කුසල දිව්‍ය ලෝකයන් මනුෂ්‍ය ලෝකයන් මේ කැමැත්ත ඒවට මේ අයිතිවාසිකම් ප්‍රතිසිත් පහල කරන්න කොහොමද? යම් කිසි දවසක දැන් මේ මාතෘකාව. තමන්ගේ ජීවිතය තුළ තීනාර පිහිසුණු නරක ගති ඕනේ සිටින්නේ මානව තිබුණ ප්‍රමාද අද රොස්සනගින් නැති කියන්නේ ඒක ඒක පොඩි දෙයක් සුළු දෙයකට මට බොහොම කීතියක් කෙනෙක් මගේ ජීවිතේ බොහොම ප්‍රසිද්ධ එකක් ඒ කීර්ති එහෙම තියෙන්නේ ඒක පාවිච්චි නොකර නොකර නොකර නොකර නොකර ඉන්නවට පාවිච්චි එළොස් නම් පාවිච්චි කරන්නේ නැහැ ඒක මකාවක ගාන එක දවසක කරක් යනකොට ඒ කේන්ද්‍රයට අයිති මෙවුවා උපදින්න තියෙනවා මොකද කේන්ති ගන්න ඕනේ ඔබරි ඊළඟට උපදින්නේ අර අර කොහොමද වැඩට යොමු කරන ශක්තිය විතරයි තුරජන්නේ මහතුරු කාටවත් මේකින් මම උදාහරණ කළා දෙන්නේ මොකද්ද දැන් මේ කරන්නේ අර අපායගාමී දුක් විඳින ශක්තිය හදන ප්‍රබෝධය ලබා දෙන ශක්තිය ජීවිතේ මාත් කිරීමත් අර සුගතිය කියන මනුෂ්‍ය ජීවිතේ ආදී මේ අයිතිවාසිකම් ලබා දෙන චිත්ත ස්වરૂපය මේ ලෝකෙදි හදන්න. ඒ කියන්නේ ඒ දැන් මුල් යන්න ඕනේ නැහැ ඒ දැන් දිව්‍යමය අපේ සිත දැන් අපි හදාගෙන හිටියාම මනුෂ්‍ය ශරීරයෙන් දිව්‍යමය සතුන් දෙන්නේ නැහැ. ඒක කිසි විහාර කරන්ජෙකුත් නැහැ. කොයි යදාකට කමක් නැහැ ඕනක පිටා කියලා දැන් ඒක සතුටේ ඒ මොකද අර සතුට අර ජීවිතයේ අයිතිවාසිකම සකස් කරන ප්‍රබෝධය තමයි හිතට අරව නැති වෙච්චාම ඒකෙන්නේ. දැන් කැළඹිල්ල නැති වෙච්චාම අඩිය පේනවා වගේ ඒ කැළඹිලි සහිත ස්වરૂපෙම පිටාම් නැති වෙච්චාම ඊළඟට ඉතුරු වෙන්නේ අර ප්‍රබෝධයේ සෞන්‍යත්වයෙන් ලබා දෙන පරමාණු ශක්තියයි මේ පුජ්‍ය ලබන්නේ. එතකොට එයා බලන කෑම පැත්තෙන්ම ප්‍රබෝධයක් ඇතිවෙනවා. කොයි එක දැක්කත් කොයි එක ඇහුවත් ප්‍රබෝධයක් තියෙනවා මොකද ඒක සමන්ගේ කනට වැටෙනකොට ඇහැට වැටෙනත් එකම නැගී හිටින සිතේ තියෙන ප්‍රබෝධයක් ඉන් එහා යන්නේ මොකද අකාස්ට් එකේ වලදී ඒ ඒ දුටු දුටු දකින්න අතන හමු වෙන ප්‍රමාණයෙන් යකට තියෙන්නේ අර යාගේ ශරීරය අරවයි ඒ හැටිච්ච එක දිව්‍ය ලෝක චිත්ත tattwa හයක් වෙන්නනවා චාතු මහරජගේ තාවයේ පරිණිතේ යාමෙන් තුත්‍ය ඔය කියන නම් වලින් පෙන්වන හය. මේ හය අවස්ථාවතම නිරෝධී ඉඳන් ඒ චිත්ත tattwa දැනෙන්න පුළුවන්. නිරෝධී නම් හදලා ඊළඟ දුක්ඛ නිරෝධ දුක්ඛ නිදිදී ඒ ඒ සිද්ධියෙන් දැන් අපි කියමුකෝ දැන් කවුරුහරි මාත් එක්කයි අපිත් එක්ක කියනවා හරිම තත්ත්වයක් අදම් මේ සමාජේ මම බස් එකේ මේ වුණා ආවලා මේ කරදරේ ඒක කොහොමගෙන එයාගේ සිට මේ පීඩණයටපත් වෙන්නේ ඔය ඔක්කොම මිනිස්සයිවාදිකම් ඒවා සතුටෙන් පිළිගන්නවා නම් කිසිම දුක සිද්ධියක් මිස දුකක් දෙන්නේ දුකී කියන එකක් සිද්ධිය කියන එකක් අපි සිද්ධිය අස්සේ දුක් කියන එක විතරයි. සිද්ධිය අස්සේ දුක් කියන අපි සමහරව යම් කිසි කෙනෙක් බස් එකේ නිමුට. තෝරී ගිනා. තෝරී තෝරී රිදෙනවා මිස රිදෙනවා මිස මිස මිනිහා කිසිතේ නෑ අමනාපය. ඒ අමනාපය දුකරි ගන්න. අරක වේදනාව. අනේ ඉතින් මොකද ගන්නවටනට පස්සේ ඉතින් මම තමයි ඉතින් කවදාද කියලා මම පහටක් ගන්න දුර වේටියක් ගන්න. හොඳ කරනවා නෝ දුක්කටලද කියලා හිතනද අර මට්ටමට හිතාපේ ඇති මොනම අප්‍රසාදයක් ඒ සිද්ධිය කරේ නැත්තම් අන්න එයා බස් එකෙන් හෙට තුටියකට දිව්‍යමය සපක් මේ ලෝකයේ හැටියට අපිට සිද්ධ වෙන මනුෂ්‍ය රූප සංවර්ධනය. ඒ කවුද අපි උපතිරේ අපි ආයේ ආයිතුවත්. අන්න කාම භවය කියන්නේ මේ භවයේ කොටස් දෙකෙන් සුගති දුගති කියන දෙකෙන් දුකට අයින් කිරීමට තියෙන්නේ ඒ සිත් පහළ වෙන අවස්ථාව. පාවිච්චි කරින්දීමත් ඇති ධාතුරට අර පැත්තට බර වෙච්ච සිතිවිලි පහල කරන්න මොන මොන උපක්‍රම හරි එදීමක් කියන මේ දෙක කරනකොට මේ මෙලොව සැප කියන කතාව එයා කියන්නේ මට මෙලොව සැප නම් තියෙනවා මෙලොව සැප කියන්නේ ඔබට මෙහි ඉඳන් අර චිත්ත tattය හදාගෙන කබල් සතුරු කඩවල හරි ඉඳගෙන ඉන්නකොට එයා සැපයි එයා ඉතින් වනවන ඉන්නවා කිසි දුකක් නැහැ අන්නේ කියන මෙලොව සැප එතකොට මේ පුද්ගලයා පරිලෝකියාමත් ඒ සිතේ ගැලපෙන පුද්ගලෙක උපදින. ඒකට පරිලෝකියාමත් වනවනින්න අන්නේ පිටිනව එතකොට මේ පුද්ගලයා පරිලෝකියාමත් ඒ සිතේ ගැලපෙන පුද්ගලෙක උපදින. ඒකට පරිලෝකියාමත් ඉතින් මිනිස්සුන්ට පරිලෝකියාමත් එකම සිතිවිලි ශක්තිය ඒ සිතිවිලි ශක්තිය හැදලා ඉස්සෙල්ල මෙහිදී භුක්ති විඳලා ඕන සත්‍ය ගැනයි. මේ දැන් පොඩ්ඩක් හද. හොඳට රහට කන්දන. ඉස්සෙල්ල හැන්දෙන් පොඩ්ඩක් අතර දාලා දියු ගාලා ලුණුඹුල් බලලා ඕන ඊට පස්සේ පිළිගන්න බෑ. නැතුළු නැඹුලුත් නැතුව දාගත්තායි. මේක ඇහිද මිනිස්සුන්ට මේ මොකක්ද මේ නරක. අර මෙහෙදි ලුණුඹුල් අර අපිට දාලා ලුණුඹුල් වලන්නා වගේ වැඩක් තමයි නේද ඔතන දාගන්නේ. වෙනවා ඒ ඒකේ වන්නකොට ඒ මිනිහාද පොඩ්ඩක් දිව ගහලා බලපාන යාදන්නවා මේ පොත්ත මොකට දැම්ම එකක්ද ඒ වගේ මේ හිත කොහේ උපන්නත් මට ගම මාච පරිලෝක ප්‍රමේදී දෙලොවස ප්‍රවිදින මා කවදාකවත් පරිලෝක නෑ කියලා හොඳ ස්ථිරයි ඔය තරම් අයිතිවාසිකමක් දීලා තියෙන බුදුහාමුදුර අපට හොඳ විද්‍යාවක් තියෙනවා ඔක කරන්න පුළුවන් එකක්. බැරි එකක් නෙවෙයි. කවුද මෑන්නේ? කවුද බුදු කරන්නේ? කියලා අහන්න කිසි විද්‍යාවක් නැහැ නේද? ඒක නිසා අධිකාරිය තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. ඒක නිසා අපි කොයි වෙලේ හෝ දැන් මේ අධිපති මහත්කී ප්‍රෝග්‍රෑමේ මොකද නෝන අධ්‍යාපන දෙක මොකද ඊයේ ඊනේ මම ප්‍රොජෙක්ට් හරි බලන්න. දැන් දුවන කිව්වොත් විදිහ බලසෙන් දෙකිනවා. ඉතින් මේ සිද්ධි බොරුවක් නෙවෙයි කොයි වෙලේ නමුත් කොයි වෙලේ වුණත් මරණය ගැන මතකත් නැති තත්ත්වයක් එනවා මේ තත්ත්වෙට හිටගන්නේ ඕමම් මෙලොවට පුරුදින්නේ තවත් මොනවද කඩුව කතාවක් මට මේ හොදට සාත මේ ජීවවා බොහොත් කෝගර දැම්මච්චයකි ඒ වගේ මගේ මේ හිත කොටන උපන්නක් සැපය. මම මේ තමයි මේ අලකරන එක දුක කියනවා මට දුකක් නැහැ කියලා එයා හිතනවා නම් එයා හිතන්න පුළුවන් නම්. ඇත්ත වශයෙන්ම ආයක බුද්ධ විඳිනවා. ඒ නියට පස්වෙනි ප්‍රශ්නය. අන්න කාම භවය කියන්නේ. කාම භවය කියලා ඔය. කාම භවය කියන්නේ වචනේ ඕක තේරුම් ගත්තේ නැහැ අපි අපි මේ ලෝක තුනක් ගැන කතා කරන්නේ. අවසානයි. ඔව් යෝගාම් භවයේ කියන්නේ ඒ 11යි සූත භවයේ කියන්නේ අර 16යි අරූප භවයේ කියන්නේ අර 4යි. ඔච්චරයි. ඔතනින් අපි කියලා ඉතින් අපිට සාධාරණ ජීවිතයක් ගන්න දිහගන්න. දැන් එහෙමද? දැන් එහෙම නෙවෙයි අපිට සාධාරණ වෙලාවක් නෑ හැම වෙලේම ගැන ඒක කරන්න පුළුවන්. රූප භවයේ කියන්නේ අපි ඒක තාම ප්‍රයභාගයක් ඉන්නේ. අද මම වේලපයින් නවත්තන වෙලාවට යන්න ඕනේ නිසා. මේ රූපවලිය කියන්නේ මොකද්ද? ඒ தත්ත්වය. ඔව්. ඒක හොඳ தත්ත්වය. ජීවිතය තුළ හැදුනට පස්සේ. අර හොඳ නරක බෙදිල්ල. හොඳ නරක බෙදිල්ල හැර ඇලිල්ල. ඒ බදා ගැනීම නැති යනවා මොකක් නිසා? එයා දන්නවා අර මකුලින් කිව්වා මේ ලෝකයේ කොම්පිනිය. ඒ යම පාවිච්චි කිරීමට විශේෂ අයිතිවාසිකම් කියන්නේ කිසිම අවසරයක් නැහැ. ඒ අයිතිවාසිකම් කියහම හැම වෙලකෙම මුටියක් කාලා තියෙනවා. මිනිහා දන්නවා අපි. ඒ තුක්කාලි දෙන්නේ. එයාගේ අයිතිවාසිකම් කියන්නේ ගිහිල්ලා ඒක පරස්පර වෙනකොට රිදෙන හිතින් සිටින රිදෙනකොට මොකද්ද? උඹ ඕනේ නැති ජාතිකපා හිතවල කාපියෝ කියලා එවලම සිතට පිටින්න සබහාදන්නේම ගන්නවා අර මන්නේ මට අයිති නෑ මම ටික වෙලාවට මන්නේ වැඩේ කරගත්ත ඔතනින් මං කියන්නේ කියන මොනම දෙයක් කරන්නේ එයා දැන් එයාට කොහොම සංසිදේවා අන්නේ ඒ අයිතිවාසිකම රූප භවී කියන්නේ අර සැනසිලි සැනසිලිදායක සිත පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා ඒකට සිත තහවුරු වුණාට පස්සේ එයාට පේනවා සිතේ වෙනස් සිතේ වෙනස් වීමේ මොකද්ද මෙන්න දැන් ඉඳක් මම ප්‍රධාන මාර්ගකට හැරෙනවා ඒක මේකයි කියේ ඇති එන්නේ ඒක පොඩ්ඩක් අර නියම තත්ත්වයෙන් වෙනස් ඔන්න දැන් නියම තත්ත්වයෙන් මගේ සිත වැඩ කරනවා මේම තත්ත්වයෙන් මම පිට වැඩ කරනවා අර සැපයට ගොදුරු කරවන ආකාරය කියන ඔන්න නරක දේ දේ විතරයි ආත්තේ රූප බව කියන්නේ වෙනස විතරක් පෙනෙමින් වැඩ කරන සිත වෙනස සිතේ තියෙන වෙනස පමණක් දකිමින් හඳුනමින් වැඩ කරන සිතට කියලා රූප භවය කියලා රූපණය පමණක් අදකින ක්‍රියා උඩට ඒක සොල 16ක් සිතිවිලි ස්වરૂප 16ක් ඒකෙත් වෙනවා ඒක කියන්නේ ධර්ම රූපී බ්‍රහ්ම රූපී ඉතින් ප්‍රථම ඥාන, ဒုတိယ ඥාන, තෘතිය ඥාන, චතුර්ථ ඥාන ආදියලෝ බෙදෙනවා. ඉතින් මේ ධ්‍යාන කතාවට ගියොත් අපි ආපහු අර පරණ වැලේ මේ දෙන්න වෙනවා. දැන් අපි දැන් භාෂාවෙන් තේරුම් ගමු. දැන් මේ භාෂාවෙන් පරණ. ඒක ඇත්ත ඇත්ත බොන්නේ මොකද මේ භාෂාව නම් අපිට පාවිච්චි නෑ ඒක හරියට අර පොඩි ඉස්කෝලේ කියන මේ පොත වාගේ හැම ලකුණු දෙන්නේ නැති සත්‍යයක් ඒක නිසා යන අලුත් භාෂාවෙන් ඒක තේරුම් ගන්නවා මේ රූප භාවය කියන්නේ ඒ වෙනස විතරයි දෙන්නේ ඒකට කිසිත් නෑ වෙනස හරි ගස්ස ගන්නයි කියන්නේ වෙනස් කියන්නේ නරක හරි ගස්ස ගන්නවා මොකද වෙන්නේ කොන් කොච්චරයි මේ ඉන්නේ කියලා එයා ඒ දිහා බලලා ඉන්නවා. ඒකත් කියන්නේ මොකක්ද? ධ්‍යානය කියලා කතා කරනවා. ඒක මහා පුබ්බස්සාරයක් නෙවෙයි අර විදීසිත ප්‍රවතින එක්කෙනාට කවදා හෝ එක්කෙනෙනවා. අපි මේ ධ්‍යානය කියලා මේක සත්තරින්ගගෙන මුල්වත් උළුහාගෙන තව නඩු පෙරගෙන ධ්‍යානයකට හරියට කඹා දින්නවා සාධිම කල්පනය. එහෙම නැහැ. මේක අර ජීවුණු සිතේ ඇති වෙන අයිතිවාසිකම ඒක ලැබිච්ච දාට දිව්‍ය ලෝකෙට එහා දිව්‍ය ලෝකවලට යනවා. ඒ දෙන්නනි දිව්‍ය ලෝකයට යන්නේ චිත්ත ශක්තිය. අන්තිමට මේ අරූප භවයේ අන්තිම සත්‍යයක් වෙනවා. ඒ මොකුත් වෙනසක් නොපෙනෙන මට්ටමක සිත බලන. ඉන්න බව දැනෙනවා වෙන මොකුත් සිද්ධ වෙන්නේ ඒක කියනවා අරූපී භවය රූපණය වෙනස් වීම දෙන්නේ සික්ඛියක් හිත වැඩ කරන්නේ නේද? චිත්තා. අද අපි පස්සේ ගන්න යන දෙවියන් මේ මාසෙලා තියෙන්නේ. අර කාම භවය පිළිබඳ ගුණ විස්තරය අපි ඉන්න කෙන එතන. ඒක අර අපතපයට වැටෙන්න තියෙන ශක්තිය. ආවිෂණ. අර දිව්‍යමය කියලා කතා කරන්නේ. सजीव विरोध के टाइम पे चित्रता से यही जो हद नहीं की है तीन का जला एक हजुन हजुन क्षीणे का हजुन जब मैं मुकुट आल लगा मैं मुकुट तो ज्ञान बना कर एक मैं भाव जाने अवसर आ रहा मटका रुक दिए एक मुकुट නොකිය ගන්නකොට මේක වේගයක් වැඩි වෙනවා ඒක අර සැපේට බාධා. ඒක තමයි ආලා මේක මං ගන්නවා. එතකොට මත්තමාරි ඔන්න ඕකයි කියන්නේ හොරදම් කරන්න දෙපා කියන්නේ පාගතුන් මහන් දෙපා කියන්නේ කෑගලා කියන්නේ ඕකයි. චිත්ත මත්තම නගිනවා නරකතෙන්. ඒකෙන් දෙයක ගන්න හිත අරක අහලා ගන්න. ඇත්ත කතා කරා කෙනෙකුට පීඩාවක් දෙන්න එපා මොකද මේක නගිනවා. ඒක බේරගෙන ඕන නොකර ඉන්නවා. සම්මේලාදී ඒක කරන්නේ. ඒක ප්‍රබාධයෙන් නැස්මයි කවස්තාවදී ලෝකේ නොයි විකෘති නැතුව ඒවට අපපාද අපිට කරන්න පුළුවන් දේ තමයි ලෝකරා බුදුහාමුදුරුවෝ ජීවදාත් පොත් අද මම පාරම්භාග විදපු මේ මාතෘකාව මේකත් බොහොම අගේ වෙනවා ඒක නිසා අද කොහොම හරි පස්සේ නිකාව පදිකිනේ කියලා ඉන්නේ නම් මේ දැන් දෙන්නේ ඒකත් දැසේ සැකේ කාලේ තියෙන වාහන සමාධි මොනොන්න සාධිකතර ඉතාම වැදගත් කොටසකින් කාම භාවය තමයි මම ඕනි කරලා දෙන්නේ ඒකෙන් මොකද දැනට පාවිච්චි කරන්න තියෙන්නේ කියලා අර වගේ අතිරේක වෙනවා ඊට පස්සේ ඒක තමයි නේද මම කාට තේරෙන්නේ නැහැ ඒක මේ කාලේ තුලදී බොහෝ අත්දහයි බොහොම අවදෙන්නේ. අද එන කවුරුන් කියන්නේ මේක. මොකද කවුරුත් කිව්වා. කියලා. මේක නැතුව දැන් ජීවිතය පාවිච්චි කරන්න බැරුව වගේ. මොකද අදුපාඩු. ඒක සාමාන්‍යයෙන් ඉඳලා අපි ගණන් ගත්ත මා හිතනවා මේ රටේ තියෙන යම් යම් දේ කච්චයන් වෙනස් වෙන තුරු පහමාරට මේක පස්සේ පටන් ගන්නවා රාජ් මහත්මයා යෝජනා කළේ කොහොමද? පහමාර හොඳයි. ඒක කියලා වේල් පයින් යන්න පුළුවන්. කාය අමාරු වෙනකොට ඔක්කොම වැඩි වෙනවා. ඉතින් මේ කාලේ ඊට පස්සේ අපි හය දිලන්නවා. බැස් ඈ ඉතින් අපි මේ කාලේ තුලදී ඒතර අපේ කිසිම දෙන්නේ ජීවන මාර්ගයේ සත්‍යතාව කොටස කතා කරලා අපි ඒ ධර්මයේ කරගත්ත සිල් දීලා තමයි පිටින් ඒක අපි ජීවත් වෙනවා කියන්නේ. එනිසා ඒ හැම කෙලින්ම ඒ අපිට ආයි අදහස් කරගන්න කුණ්‍ය මේ චේතනා පිට බලාපොරොත්තු වෙනවා. ලෝකදාන සාසන පාර්ශ්වයේ ස්ථානයේද කන්නේ ස්ථානයට අප අපැසු කරන ස්ථානට අධිකෘතියෙන් දීලා සම්යාදීන කටයුත්තේ තවදවත් මේ විශේෂනම් දක්වන මේ වටිනා ජීවිතවලට මේ උදව් කරගන්න තව තවත් අපේ ඉදිරියේ විපත්ති නොයෙක් නොයෙක් රෝල් වලින් ඒ වගේ මේ වාජීවිත ගෙන යාම කැමතාවකට ආයුධ තියෙනක කරගෙන යාම ජීවන සහාය කළ යුතු කාර්යයක් කරනවා. ඒ විදිහට සමුනාය සමතමන්න මෙන්න කීවේ කාර්යෝ මෞර්යාගේ සියලුම ඥාතිවන්ට දුක පින්නතුන්ට සෝරතුන්ට සමතමන්ට මේ සත්‍යේ ආම්දේ සියලු සියවලන්නා වූ සුවාන් ධර්ම අවබෝධයේ හේතුව අන්තිපැති කරගෙන එක්තාවතා ජම්මේ

උතුම් සිත දැක්වීමේ භාවනා පිළිබඳ ඉතාමත් වැදගත් දෙයක්. ආන්දපත් වුණා කියන ඒ ගැහරි ඒ. හොඳයි. ඒකත් නැතිනම් අපි මෙන්න මේකත් මතක් කරන්න ඕන. මොකක්ද? ශීතලේ භාවනාවේ දෙන්න හැමෝම තමයි දක්ෂෝ පිළිසක ආරාධනාවයි අපි මේ පැයක් කල් බැලුම් ඉස්කර ගත්තේ. දැන් ඒ භාවනාවේ යෙදීමේදී විශේෂයෙන්ම සිත්කල්පීය සම්මාදයෙන් ලැබෙන එන කතාවේ හැටියට ඒ ක්‍රියාව බොහෝ විට සාම කොතනින් හරිදමම කරන මේ මන් දන්නවා කරන හරිද ගන්නයි කියන හැකියාවක් තියෙනවා ඔකේ දැන් මෙතන අපිට සතිපට්ඨාන සූත්‍රයේ දෙන්නු භාවනාවක් ඒ හැර වෙන කිසිම භාවනාවක් බුද්ධිය දියුණු කරන්නේ නැහැ. ඒකද අනිත්‍යය ඔක්කොම සිත සංසුන් කරනවා. සිත පාවදාලිකව සංසුන් කරගන්න තියෙන උපක්‍රම. ඒකට කියනවා සමතබා. ඒ ඔක්කොම සිතේ කලබලකාරී ගතිය. ඒ කලබලකාරී ගතිය ඔක්කොම සිත සුද්ධ කරන වැඩේ කරන්නේ සත්‍ය. ඒකෙන් දැන් කවුරුත් ආස්වාද ප්‍රසාර බලන්නේ නැහැ. මට බොහෝ දෙනාගේ තියෙනවා මම ආස්වාද ප්‍රසආස යනවා බලන්න ඕනේ. ඒක ආස්වාදයට බැඳිලා බැඳිලා ප්‍රායෝගික වෙනකන් ඒ යන්නේ නැති බලන්න. අපි ආස්වාද බැඳීමේ කියන එක සිහිය කියන කතාවට අයිති. ඒක සති සතින් පරි මුකන් සතින් උපත්තක සතිය පදේ ගන්නකොට හැම වෙලෙම සිහිය ඉදිරියට යනවා. සිහිය ඉදිරිය කියන්නේ. සිහිය ඉදිරිය තියාගන්නවා කියන්නේ සිහියට අයිති කෘත්‍ය කරන්න. ඒක. සිහියට අයිති කෘත්‍ය මොකද්ද? සිත දෙක ගැනීම. දැන් ආස්වාදයේ ගැලී. සිත දෙක බලන්න හදපු සති. ඒක සිත දෙක බලන්නේ කියලා මේ අදහස් කරන්නේ මොකක්ද? අර තමන්ගේ සිත් බාහිරට ගිහින් සිත් මේ අවධානය අභ්‍යන්තරයේ යොමු කරනවත් එක්කම මත වෙන අදහස් වලදී කියන උපක්‍රමයේ හරි සමාධිය ප්‍රධානය සුවිතගත හරිය හැටි ඒ සිත දෙස සමහරයි එතකොට සිත දෙස බලනකොට දෙන්නේ ආසා ඇයි අනස්තවසේ කියන්නේ කස්පාසේ කියන්නේ අපි සිතට තියෙන නම් දෙක ඒකෝ මේ අලි කතාවක් මොනවද ඒ කියන්නේ කියන්නේ ඒ වෙලාවට ඒ සිතට කියන නම් දෙක මොකද්ද ආස්වාස ස්පර්ශෙන් මතේ සිත සස්වාස ස්පර්ශෙන් මතේ අපෝද වේද ඇහෙන සිට බලන සිට ආග්‍රහණය කරන සිට කියලා ඒ සිත් ඒ කෘත්‍යය දෙන්නකොට ඒ නමින් තමයි හඳුන්වන්නේ ඒක මේක ආස්වාස දෙන්නේ ආස්වාසයෙන් පහළ වෙන්නේ එතකොට සිතයි එයා බලන්නේ ඒකට තේන්නේ අත චිතකස බලනකන් ආස්වාදයේ හැර මුකුත් තේන්නේ නෑ. මේ චිතකස බලනකන් තවත් තේන්න පුළුවන් ශබ්ද හෙන්න පුළුවන් නාද ගන්න ලැබෙන්න පුළුවන් ඒවා වෙන්න පුළුවන් නමුත් ඒ ඔක්කොම සිතුයි නමුත් ශබ්ද කියලා ගත්තේ අර ශබ්දය උපකාර කරගෙන පහළ වෙච්ච නිසා එකට කියනවා ශබ්දය කියලා නමුත් ශබ්දය අනුසාරයෙන් පහළ වෙච්ච කිව්වම ඒක කියන්නේ සෝත විඤ්ඤාණ ඒකට විඥාන විඥානින් තමයි සිත පහළ වෙන්නේ උපකාර කරගෙන ඒකට මෙන්න මේ හැඟීම තියෙනවා හැම වෙලේම මේක ඉස්සෙල්ලා සිත විස බැලීමට පුළුවන්. හොඳට ප්‍රගුණ කරනකොට අර ආන්දරේ මහන්සියගේ සවිතුන් ස්වરૂපය අපිට ගන්න බොහෝපාක. මොකද ඒකට වැඩක් මේක ප්‍රගුණ වෙනකොට වැඩක් කරනකොට කතා කරනකොට සිතත් පිළිබඳව අවධානය ඇතුව අර කතාවට යොමු ඒක තමයි ඒක තමයි ජීවිතේ පර ලක්ෂණය. ඒක කරන්න පුළුවන්. අන්න ඒ ක්‍රමයට වැටිලයි වැටෙන්නයි මේ භාවනා කුන්ති කියන්නේ කරන්නේ. ඒත් අපි ආස්වාද ප්‍රසආද තමයි අපි දැනෙන්නේ. අපි ආස්වාද ප්‍රසආද කරන්නේ ඒ සතෝවාස සති කියලා කිව්ව බුදුහාමුදුරුවෝ මොකද ආස්වාද ප්‍රසආද. සතෝවාස සිහියෙන් යුක්ත සිතක බැලීමේ යෙදෙන කොට එයාට ආස්වාද වෙනවා. ඒකට ඒ කාලේ ශනික සමාධිය කියලා කියනවා ඔබට මොකක්ද ආස්වාස්පස්තාව පෙනෙන කාලයේ තුල යාදි පිළිසි සමානයි. මොකද වෙනෙකට ඉදදුවල නැහැ. තමන්ගේ සිත වැඩ කරන එක විතර සිත වැඩ කරන හැබැයි තව එක කඩේ ඒක කඩෙන්න තව උත්සාහ. ඒකක් තියෙනවා මේ මතජඤ්ඤේක හොඳට පේනවා කියලා උදන් ගනින්න ගිය අන්න එතන ලෝභය වෙනවා සාමත මේක හරියට පැහැදිලි නැහැ කියලා කිසිවෙක් එන්නේ. එහෙම නෙමෙයි ඒක ඒ ජන්ම ධර්මයෙන් ජනමින් ඉඳීම මේ ජනමින් ඉඳීම මේකේ මූල ක්‍රියාවලිය සැලකුවන දැන් ඉතින් සත්‍යත්මක යකීසා දැන් ඉතින් භාවනාව කරලා උද්දාපෝති අසනමු ජීවනත භාවන සූත්‍රාදාගෙන ගංගික හානිගරවි ජීවිත කතාවසෙන් කරනලද භාවනාවේ විස්තරයට කොටසක් කියන සුපිරි ඉතිරි වෙනවා යම් දෙයක් පිළිසෙ දැන් මේ අතහගත් ධර්මයෙන් අපි අත්දෙන් දැන් උත්සාහගත්තේ මේ ක්‍රියාව කරන එක අගේ කරා කරන්නේ කියන්නේ කරලාගේ එතකොට ඒ කරන හැටි විපාරසක්තිය අර මුකුත් කරන්නේ මුකුත් නොකර ඉන්න කයි මෙතන අපට ජීවිතේ එකම නිදහස් කියක් මුකුත් නොකර මුකුත් නොකර ඉන්නේ අපට දැනෙන්න ඕන අපි යමක් ගැන අමුතෙන් සිතන්නේ නැහැ සිතන සිත් සිතන දේ දැනෙන්නේ අන්නේ පරිවිස්සාවක් අපිට තියෙන්නේ ඒ කාරණේ තමයි අපි යමක් කිසියක් හිතන්නේ සිතන දේ දැනෙන්නේ අපි ඒක හොඳ නොහොඳ දෙයක් අපිට මේ අවස්ථාවේ නැහැ සිතන දේ විතරයි අපි දැනන්නේ අපි දැනන්නේ මොකද හරි හිතන්න එපා හිතන්න නැති කියලාද හොඳයි කියන්නවත් බෑ අපට කියලා. වැරදි කියන්නවත් බෑ කියලා. හොඳ වැරදිට කුත් බෑ. ඒ සිත්තේ දෙයක් ගන්නවා. අන්නේ ගන්නට ගන්නකොට අර බැලි කඩන්න ඔයලා කරන ප්‍රධාන බැල්ලේ ඉලිච්ච ඒ කියන්නේ කඩන්න හදන අත්පාදයක් වෙන උදාහරණයක්. ඉතින් ඒ විදිය ආධුනික යම් වශයෙන් ජීවිතවල කල්යනා නෝන. එන්නේක මුදීත්‍ය කර. ඒකයි ඒකට සමහර වෙලාවට විඥාන දෙන්න බලන. ඒක ඉතින් තමයි බලා ගන්න ඕන විඥාන දෙන්නේ කරන්නේ. ඉතින් අන්නේ ජී ක්‍රියා කරන්නේ කවුරුත්. ඉස්සාවක් දෙන්න. මම මේ මුහාලේ ඉතාලේ බහලා දෙන්න ඉන්නේ. ඉතාලෙන් තමයි පිටින් ඉස්සන් යන බව දාස්තියල් විතර බලන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේ දක්වන ස්ථානවලට අප අපේක්ෂා කරනා ස්ථානයට අභිභූත සිරුම දීරා සම්මලාව නම් දෙකීමේ පරිලෝකයේ ලෝකයාගේ සිරුම ජාති වර්ගයත් බොහෝ පින් තුන්දලේ කපින්ද අපේ නියුදාර්තියවට සාධාරණ වෙස්සා අප පුරන්නා වූ ධර්ම ශක්තිය ඒ සම්පතවත් අපට පිටකේ උතුම් වූ නිර්වාණ ධර්ම වූ ගෝධිතින් සිහි වේවා කියලා බලගෙන කවදාවත් කියලා බලන්න සාදු සාදු සාදු සද්ධා සම්පන්න වාසනාවන්ත පින්වත්නි පිටිසුදු ථේරවාදී බුද්ධාම මෙරට පැවතාවේ සිංහල භාෂාවෙන් පසුව පාලි භාෂාවට නගා සිංහල ථේරවාදී බෞද්ධ පොත් සියල්ල පිළිපා දමන ලදී. මේ බුද්ධ ഘോഷ පරිවර්තනයේ ප්‍රතිඵලයයි. එතෙන් පටන් මෙරට පැවතුණු ථේරවාදී බුදුදහම නොව එසේ ලෝක අහිමි තිබූ ථේරවාදී බුදුදහම වසර දහස් ගණනකට පසු නැවත ලොවට අසන්නට ලැබුණ පළමුව අවස්ථාවත් අවසාන අවස්ථාවත් උදා වූයේ අපගේ ගුරු දේවන් වහන්සේ වූද ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වූද මෙතින්දුතු බුදු කෙනෙක් බඳු වූද අපට විද්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ලොකුහාන්දුරන් වහන්සේ විසිනි. පසේ බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේ විසින්නේ නැවත මතු කරගත් ඒ ලෝතර බුදුහඬ ඇසීමේ වාසනාව හා භාග්‍ය තුනක් ඔබට උදා වෙත. ඉතින් ජන වැඩ කරමින් හෝ පුතුවල වාඩි වී සිටින්න හෝ අපායගාමීව බණ ඇසීමේ මහා විපතට බුදුමහිමට නම් ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ ලෝතර බුදු වදනක් ඇසීමේ ක්‍රමය හුරුව හුරුද්ද ඔබේ සිතේ ගතේ මස් නහර ඇට ඇට නිදුළු වල පවා තැන්පත් වෙන අයුරින් ශාන්තව දිනගතිර දුහිස්සුදුන්දී සාදුකාර දෙමින් මේ පුදිය ගන්න කන්න මේ අයුරින් නිර්වාණ ගාමීව ගණැසීමෙන් තමන් තුළ පුරුෂ භාව රූපයන් වර්ධනය කර ගැනීමෙන් මහා පුරුෂත්වය වූ බුද්ධත්වයම සාක්ෂාත් කරගන්නවා සාදු සාදු සාදු